පහුගිය වැඩසටහනේදී කතා කළේ ලංකාවේ නාට්‍ය ගීත ගැන. කතා කළා විතරක් නෙවෙයි අපි සමහර නාට්‍යවල ගීත ඇහුවා. ඉතින් මට හිතුණා තවත් සමීප රූපයක් නාට්‍ය ගීත වෙනුවෙන් වෙන් කරන්න. ඒක තමයි අද අපි කරන්නේ. Thank you. මලින් පිරුණම හරියට කහරෙද්දක් පොරවල වගේ ඇහැල ගහට. නරිබෑන නාට්‍යයේ ගම දියණිය කැලෑවට යනවා දර කඩන්න. දර කඩන්න ගිහිල්ලා දකිනවා ඇහැල ගහක්. මේ ඇහැල ගහ ඇහැල මලින් පිරিলা. කහරෙද්දක් පෙරෙවුවා වගේ. මේ ඇහැල ගහ දැකලා ප්‍රීතියෙන් පිනා යන ගම දියණිය ගායනාවක් කරනවා. ඇහැල මලින් ගස් පිරিলা බලන්න හරි ලස්සනයි. අපි අහමු මේ ගීතය. නරිබෑනා නාටකය ආපු ඉදිල අද හැමතැන හරි හැඩයි ඇහැල මලින් ගස් පෙරලා ganga බැරිහෙඩයි ඉදිරියට අර සමනලරින් මල්ලන්නට බැරිහෙඩයි බස්සල දලු නැලරින් කුට ඇඟට හරිම හීතලයි ඉගිලෙන අර සමනලරින් අල්ලන්නට බැරිහෙඩයි ඇහැල මලින් ගස් පිළිලා බලන්න හරි ලස්සනයි අඹ රඟුටන් ජම්බු ඉදිලා අදම දයානන්ද ගුණවර්ධන උන්නේ වගේම ලාංකීය නාට්‍ය ඉතිහාසය අපිට අමතක කරන්න බැරි පුරෝගාමී නාට්‍යකරුවෙක් තමයි ගුණසේන ගලප්පත්ති. දයානන්ද ගුණවර්ධන ගුණසේන ගලප්පත්ති කියන දෙන්නම විවිධුනේ. ඔවුන් නාට්‍ය ලෝකෙට ඉපදුනේ නාට්‍ය කරන්න පෙළඹුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබහුවැනි නාට්‍ය බැලීමෙන් සහ ඒ නාට්‍ය පිළිබඳ රසාස්වාදනය කිරීමෙන් නමුත් මේ දෙන්නම දානන්ද ගුණවර්ධන සහ ගුණසෙන ගලප්පත්තිත් මහාචාර්ය සරච්චන්ද්‍ර අනුගමනය කරපු රීතියම ඒ ආකාරයෙන් අනුගමනය කරේ නැහැ. සංගීතයේ යොදාගත්තත් ගීත පාවිච්චි කරත් උන් දෙදෙනාගේ නාට්‍ය මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය ශෛලියට වඩා වෙනස්. ඒක හොඳට බලන්න පුළුවන් ගුණසෙන ගලප්පත්තිගේ මූදු පුත්තු කියන නාට්‍යයෙන්. මූදු පුත්තු නාට්‍යයේ රඟපෑවා විශාල නළු නිළියෝ පිරිසක් ඒ කාලේ සෝමලතා සුබසිංහ, ධම්මජාගොඩ, නෙල්සන් කරුණාගම මේ වගේ නළු නිළියෝ ඒ නාට්‍යයේ රඟපෑවා. සිරිල් වික්‍රමගේ පසු කාලිනව සමන් බොක්කලවෙල සෝමලතා සුබසිංහ කවදාම දිගටම ඒ සරාගේ චරිතය ඒ ප්‍රධාන නිලි භූමිකාව රඟපෑවා. හොඳයි අපි අහමු කවුරුත් ඔබ නිතර අහලා පුරුදු මූදු පුත්තු ගීතය. නිති කරවා වින කැටියක පාකරලා මගේ දෝතට පුතුවාවා මගේ දෝතට පුතුවාවා පුතු පාටින් love. පවදීමේ පබලුයි එතනූලේ අමුණනවා ඒවායින් අවදි සදා මුතු ගෙයිනේ පලඳනවා මුතු ගෙයිනේ පලඳනවා ගුණසේන ගලප්පත්ති ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි තවත් චරිතයක් මතක් වෙනවා. ඒ තමයි හෙන්රි ජයසේන. හෙන්රි ජයසේන ලාංකීය වේදිකා නාට්‍ය ඉතිහාසය තුල සටහන් වෙන්නේ නාට්‍ය වේදිකාවට ප්‍රේක්ෂකයන් තොග ගානේ ඇතුල් කරපු නාට්‍ය නිෂ්පාදකවරයෙක් විදියට. ඔහුගේ හොවටේ කතාව මම හිතන්නේ ලංකාවේ හැම අස්සක් මුල්ලක් නැර පෙන්වුවා. ඒ විතරක් නෙවෙයි නාට්‍ය දර්ශන නැරඹීම සඳහා දහස් ගණනින් ප්‍රේක්ෂකෝ එක් රොක් වුණා. ඒ නිසා වුණාට කතාව අපේ ඉතිහාසයේ සටහන් වෙන්නේ වේදිකාව කෙරෙහි ප්‍රේක්ෂකයන් වඩාත් නැඹුරු කළ ප්‍රේක්ෂකයන් වඩාත් එකතු කළ නාට්‍යයක් විදියට. හුණුවටේ අදත් එදා වගේම ජනප්‍රියයි. හුණුවටේ නිෂ්පාදනය කර එන්ඩි ජයසේන එහි ප්‍රධාන චරිත වූ අසඩාගේ චරිතය නිරූපණය කරා. එතකොට එහි ප්‍රධාන නිලි භූමිකාව කරේ මානිල් ජයසේන අය තමයි ගෘෂා කියන රජගෙදර අරක් කෙමිස්ට්‍රිය හැටියට රඟපෑවේ. ඊට අමතරව සැන්ටින් ගුණවර්ධන චූලාකාරීව සම් විච්රොයි ඩිමෙල්, එල්සන් දියුතුරුකම, යූ ආර්ය විමල්, ඩග්ලස් රණසිංහ විශාල නළුනෙලි පොගයක් වුණ වටේ කතාවේ රඟපෑවා. වුණ වටේ කතාව පිළිබඳව කතා කරනකොට අපිට අමතක කරන්න බැරි තවත් චරිතයක් තමයි වුණ වටේ කතාවේ සංගීත නිර්මාණය කර ෂෙල්ටන් ප්‍රේමරත්න. ඔහු දැන් අවුරුදු 80ක් පැනලා ඔහු ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හොඳයි. අපි මේ සියලුම දෙනා මතක් කරමින් මුණුවටේ කතාවේ ගීතයක් අහමු. දැන් පාලමේ ගීතය. පෙළ ගැඹුරුයි පුතලු බලන් එළබෙනකොට ගල්පාලම දැත පියන් දිමනොබලන් අපට පුතේ මගක් නැති මේ මග මිස යමං පුතේ අපට පුතේ මගක් නැති මේ මග මිස යමන් පුතේ රැකී අමංකුතේ දෙවියෝ බලයි මුණ උඹේ උඹව රැකී යමන් පුතේ දෙයන්ට ඔප්පෙච්චල් ඥානයකට උනා අපරාධ මම යාඥා කළේ මං උන්නම රැකේ කියලා ඥානෙ එහෙම කියද නම් එක එක මේ පැත්තේ අර ගිය හතත්තට ආයේ ඒගොල්ලෝ පාලනේ තක්ක තීරුවා මේක උඹේ වැරද්ද <laughs> හුළඟ හැමුවට අපි බය වෙන්න ඕනේ. වලාකුළු තල්ලු කරන්න එපා හුළඟ. නැත්තම් දෙයියෝ අච්චු කරනවා. දන්නවද ඒක? අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණ කටුවා ඒ හින්දා පුතේ නුඹට මුළු ලෝකෙම දන නමා කන්ද උඩින් මම යන්නේ කරෙන් නුඹව ගෙනියන්නේ මග බලමින් අර ඉන්නේ මාමා උඹේ බලපන්නේ යන්න උඩින් මම යන්නේ කරින් උඹවගෙන යන්නේ මග බලමින් අර ඉන්නේ මාම උදේ බලපන්නේ මොනවටේ කතාව පර්ටෝල් බ්‍රෙස්ගේ කොකේෂියන් චෝක් සර්කල් කියන නාට්‍ය පරිවර්තනයක් ලාංකීය වේදිකාවේ එතෙක් අපි නැරඹූ හැම නාට්‍යයකටම වඩා වෙනස් නාට්‍යයක් මොනවටේ කතාව මන්ද එහි යුද්ධ ගැන යුද්ධයෙන් පසු ඇතිවන තවත් නොඑක ආකාරයේ දේශපාලන පෙරලි පිළිබඳව දේශපාලන ගැටුම් පිළිබඳව කැරලි පිළිබඳව කතා කරන නාට්‍යයක්. ඒකම මේ නාට්‍ය මාක්ස්වාදය කියද්දී කම්කරු පන්තිය ගැන විග්‍රහ කරද්දී ඔහු කියලා තියෙනවා භූමිය ප්‍රාග්ධනය සහ ශ්‍රමය තමයි ධනපතිකමේ මූල්ගල් තුන. මේ සඳහා ඉදිරිපත් වන කම්කරුවා තමාගේ ශ්‍රමයෙන් නිපදවන ලාභයෙන් ඈඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒලියනේට් කරනවා, ඈත් කරනවා, දුරස්ත්‍රීකරණය කරනවා. ඉතින් මේ හුණවටේ කතාව දුරස්ත්‍රීකරණ රීතිය මත පිහිටා. ඒක තමයි බර්ටෝල්ඩ් බ්‍රෙස්ගේ ප්‍රධාන රීතිය. දුරස්ත්‍රීකරණ රීතිය මත පිහිටා කරන ලද නාට්‍යයක්. ඒ නාට්‍යයේ තියෙන්නේ ඒ කියන්නේ ගෲසා කියන අරක්කම ස්ත්‍රිය විසව විසින් අත්තරදා යන ලදරු මයිකල් කුමාරයා බේර ගන්නවා. ඇයගේ තියෙන යහපත්කම නිසා. නැත්නම් ඇයට තිබුණා අම්මව අත්තර ගන්න කුඩා දරුවා බේරගන්න අධිගෙදර අරක්ක මිස්ත්‍රියට අවස්ථාවක් නැහැනේ. නමුත් මේ ගෘහසා කිනේ අරක්ක මිස්ත්‍රිය ඉතාමත් යහපත් ස්ත්‍රියක් වූ නිසා මේ ලදරු මයිකල් කුමාරයා බේරගන්නවා. නමුත් ලදරු මයිකල් කුමාරයා බේරගත්ත නිසාම ඇය කෙරෙහි රාජ්‍ය වෛරය, රාජ්‍යන ඔත්තුකාරෝ, සොල්දාදු ඇයව ලූබදිනවා. මේ යහපත්කම හින්දා ඇයට ශාපයක් තමයි ඇති වෙන්නේ. ඒක ඉතාමත් ලස්සනට බර්ටෝල් බ්‍රෙස්ට් ලියලා තිනෝ එක හෙන්රි ජයසේන පරිවර්තනය කරා බලන් මේ අරුමය යහපත් භවයේ සාපය යහපත් වුණාම යහපත්කම සාපයක් වෙච්ච විදිය ඊළඟට අපි අමතක කරන්න බෑ අපගේ නාට්‍ය වංශය ගැන කතා කරද්දී සුගතපාලද සිල්වා සුගතපාලද සිල්වා බොහෝ විට තාත්වික නාට්‍ය තමයි කරේ. ඔහුගේ නාට්‍යවල ගීත අඩංගුනේ නැහැ. ගීත අඩංගු නාට්‍ය හැටියට මම හිතන්නේ සුගතපාල සිල්වා මුලින්ම කරේ නිල් කට්ටොල් මල් කියන නාටකය ඊට පසුව ඔහු මරාසාද් කියන නාට්‍යයේ ගීත ඇතුළු වුණා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් තමයි මරාසාද් නාට්‍යයේ සංගීතය සැපයුවේ හොඳයි අපි අහමු ඔබ වැඩි අහලත් නැතුව ඇති මරාසාද් නාට්‍යයේ කෞශල්‍ය ප්‍රනාන්දු ගායනා කළ ගීතයක් ආදී කුමකරන්දෝ මහා විපත්තිය නිම වූ සැනින් ලී වේසිය අයෝමය ග්‍රහණය අඟවන්නේ නැත් ඇත්තද පාරසත් නාට්‍යයට පසුබිම් වුණේ ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවයේ නායකයෙක් තමයි ජොන් පොල් මරා. පීට වයිස් තමයි මේ නාටකය ලිව්වේ. මේ නාට්‍ය අර අපි හඳුන්වා දීමේ පහසුව සඳහා මරා සාත් කියන කෙටි නමින් හැඳින්වුවත් මේ නාට්‍යයේ නම ටිකක් දිගයි. මොකද මේ දිග නම පුළුවන් තරම් මතකයෙන් කියන්න උත්සාහ කරනනම් ඒ තරම් දිගයි නම. මාක් පේස් ඩී සාත්ගේ අධ්‍යක්ෂණයෙන් හැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් ජොන් පොල් මරාගේ වදවිඳීම සහ ඝාතනය රඟදැක්වූ අයුරුයි. අන්න ඒ දෙදෙනාගේ නමින් තමයි මරා සාත් කියලා කෙටි කළා අපි සඳහන් කරන්නේ. ඒ කියන්නේ මාකේස් දී සාත් ඔහුගෙන් සාත් ගත්තා ජොන් පොල් මරාගෙන් මරාගත්තා. ඒ දෙකෙන් එකතු කළ තමයි මරා සාත් කියන නාට්‍යයේ නම හැදුනේ නම සඳහන් වෙන්නේ. අර මම ඉස්සෙල්ල කිව්වා නම දිග නම මම හිතන්නේ ඒක තාපෞසරයක් කියන්න බැරි තරම්ම මටත් අමතක වෙනවා ඔබට ඉතින් අමතක වීම ගැන මම පුදුම වෙන්නේ හොඳයි. අපි මරාසාත් නාටකයේ තවත් ගීතයක් අහමු. වෙනස් විය යුතුය ලෝකය සිදුවෙමු වරක අපේ සිත්ව ඒ විපර්යාසය ඔබ දුටුවේ අන් අයුරකි මම එකම බසකින් කතා කලෙමු පෙර දින අපි සහෝදරත්වය අරබයා මිරි නැති වගමා දනිමි මම දැන් විනිවිද දකින්නම ඔබේ හදවත දැන් මරා අද මම ඔබ මරා අපේ නාට්‍ය ඉතිහාසයේ වේදිකාවේ අමතක කරන්න බැරි තවත් නමක් තියෙනවා. ගිය වැඩසටහනේ මේ වැඩසටහනේ කතා කරේ ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයනේ. ඒ ඉතිහාසයේදී අපි කතා කර බොහෝ නාට්‍යකරුවන් අද අපතර නැහැ. මාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පති, දානන්ත කුමාරතන මේ අය අපතර නැහැ. නමුත් අපි අතර සිටින දැනට අපිත් සමග තවමත් නාට්‍ය කරමින් සිටින ජයලත් මනෝරත්න අපි කොහොමද අමතක කරන්නේ? හොඳයි. අපි අහමු මනෝ විසින් නිෂ්පාදනය කළ අන්දරය ගැන කරපු නාට්‍යයක ගීතය. ඕ මන් දොහක් මලල ආරේ ඉඳලා දික්වැල්ලට යනවා ගාට ගාට. වතුර පිපාසයේ උහුලන්ට බැරුවා. දිවල් ගිරෙන්ට වගේ. හේන් කොටයක් මැද්දෑවේ ගෙපලක් දැකලා පිල් කණ්ඩියට ගොඩ වුණා විතරයි. වර්ණනා කරන්න බැරි රූප ස්වභාවයක් එක්කලා බාල ළමා නගේ දොරෙන් එබෙනවා. මගේ අර වතුර පිපාසෙත් කොහෙ ගියාද නැහැ. ඒ ඇස්සේ කොබෙයියෙක් කුට්ටු කුට්ටු ගානවා වහල උඩ. මම වතුර පොදක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා. ඉහළ ගෙදර තල පැදුරේ කොබෙයියා පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා වන්ද කළා දොර අස්සෙන් එබෙයියා පාලනගේ පිය යුරුකයි කොබෙයියා විදිච්ච මැටි වලං කෑල්ලක වතුර පොදක් ඉරේලියට දිලිහනවා. මම ඕක ඇහිඳලා අරගෙන තොලකට තෙමා ගත්තා. බාලනගාඬේනවා. මම ඒ ගමන මෙහෙම කිව්වා. කල්කමට දොර වැහුවත් මහහඬට කල්ලතෙමෙන් සත්‍යවර නැතුවාට කෙල්ල උඹ කැමති නම් මේ අයියාට අල්ලා ගන්න නරකද වාහේකමත එහෙනම් කෙල්ලගේ හිත වැටෙන්න ඇති උඹට හිත මේන් ඒ වෙලාවේ නගා දුන්න උත්තරේ හොඳට අහගන්නේ සුටුවන් කෙනෙක් මනෝ අන්දරේලාට අමතරව තවත් වේදිකා නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. ඔහු ඔහුගේ වේදිකා නිර්මාණ කිරීම පටන් ගත්තේ මහගිරි දඹ කියන නාට්‍යයෙන්. ඊට පස්සේ මෑතම ඔහු නිර්මාණය කරේ හඬ නිහඬ. ඔය අතරතුර ඔහු නාට්‍ය 12ක්. මම හිතන්නේ හඬ නිහඬ කියන්නේ ඔහුගේ 13 වෙනි නාට්‍ය. 13 නපුරු කියනවා කොමුණ 13 වෙනි නාට්‍ය තමයි හඬ නිහඬ නාට්‍ය. හොඳයි. අද සමීප රූප හැඩවැඩ කරා ටියුලින් නිෂ්පාදන භාරය මාරිස්ටලා මම ජයසිරි අපි වැඩසටහන අවසන් කරමු අන්දරේලා ගීතයකින්ම එක මැද හිඳ කැවසීය වටපිට යන කලට පනු සතරෙන් ජාය යට වැඩි කලට කිසි බයකුත් නැතුවාය මට දැනෙන ලෙසට මහරජ ඉම්බාය රජකම් කරන අම්ම උඩරට කිරුළු දැරු වෙන යම් කෙනෙක් ළඟ සිටියක් සිහසුනේ මත ඔබ ගොන් රජකි මේ මහ ගොන් රැළට හිත අද මිටු කුහට පාහර කම්දිමත් නැත ඔබ වැනි අමනයෙක් ශ්‍රී ලංක සිටියේ නැත මොකද්ද මොකද්ද අන්දරේ උඹ කිව්වේ මම මම දන්න ලොකුම බොරුව දේවයන් වහන්සේ ඔබ වහන්සේ ඒකනේ මගෙන් ඇහුවේ සමත්තු වෙලා. ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි දැන් 10යි විනාඩි 56යි.